තෙරුවන් සරණයි ආයි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි අදත් අපි ඔබගේ ආලින්දයට ගොඩවදින්නේ ඔබ අප කවුරුත් ආදරය කරන වැඩසටහන ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහන සමගයි. අදත් අපි සූදානම් වනවා හරවත් දහම් සාකච්ඡාවකට මූලාරම්භයක් දෙන්න සහ හරවත් දහම් සාකච්ඡාවක් සිදු කරන්නට. ඉතින් අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට අපගේ දේශකයන් වහන්සේ අනුකම්පාවෙන් වැඩමව වදාරා සිටිනවා ප්‍රථමයෙන් අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී නායක ස්වාමින් වහන්සේ අවසරයි අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. සුපින්වතුනි ඔබ හොඳ ආකාරවම දන්නවා අපගේ වැඩසටහන මේ වන විට පරම පූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දිවල නායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම විනිශ්චය දහම් ග්‍රන්ථයේ පවතින දහම් කාරණා විග්‍රහ කර ගැනීමක් තමයි අපි සිදු කරගෙන යන්නේ. පහුගිය වැඩසටහන් මාලාවේදී අපි තාමත් හරවත් සාකච්ඡා කීපයක්ම සිදු කර අවසන් කරලා තියෙනවා. නැවුම් ආරම්භයක් ලෙස මේ ගිහියාට පවතින ප්‍රශ්නයක් පිළිබඳව අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් දහම් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ සදැහැති බෞද්ධයා දානය දීමේදී ප්‍රමුඛතව සලකනවා සාංගික දානය සම්බන්ධව. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිතෙන්නට පුළුවන් මොකක්ද මේ සාංගික දානය? සාංගික දානයකට කොපමණ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් අත්‍යවශ්‍යද? මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් අපි දහම් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. අවසරයි පින් ස්වාමීන් වහන්සේ. තරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුගත පද විවරණ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට කාටත් ප්‍රයෝජනවත් වෙන වටිනා ප්‍රශ්නයක් යොමු කළේ ඇත්තටම සංඝ සතු දාණය එහෙම නැත්නම් සංඝික දාණය කියලා කියනකොට සමස්ත සංඝයා වෙනුවෙන් කරන පූජාවක්. එහෙමයි. එතකොට දැන් ඔතන සමහර ගිහි අය පමණක් නෙමෙයි ස්වාමින් වහන්සේලා පටලවාගෙන තියෙන තැනක් තියෙනවා මේ සංඝ සතු කරලා එහෙම නැත්නම් සංඝයාට පූජා කරනවා සංඝික කරලා පූජා කරනවා කියනකොට ඒකට උපසම්පදා හාමුදුරුව හතර නමක්වත් ඉන්න ඕන කියලා. දැන් විනය කර්ම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝ කියලා කියන්නේ අවම වශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා හතර නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. ඒ විනය කර්මවල. එහෙමයි. ඒතර සංඝික දානය කියන එක විනය කර්මයක්වත් භික්ෂුන් වහන්සේලාගේ වැඩක්වත් නෙමෙයි. ඒක දායකයාගේ වැඩක්. ඒතර සංඝ සතු කොට පොදුවේ පූජා කරනවද, පුද්ගලිකව එක් භික්ෂුවකට පූජා කරනවද කියන එක ඒක හාමුදුරුවෝ නෙමෙයි තීරණය කරන්නේ දායකයයි තීරණය කරන්නේ. එහෙමයි. දායකයාගේ චේතනාවට අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඇත්තටම ඒ සඳහා 아무තුවෙන් වාක්‍යයක් කියන්න ඕනෙත් නැහැ. එහෙමයි. එතනදී වෙන්න නැත්තේ මහා සංඝරත්නයේ ಗುಣ සිහි කරගෙන මේ මහා සංඝරත්නයේ වෙනුවෙන් අපි මේ පූජාව කරනවා කියන ඒ අදහසේ අවබෝධය ඇතුවයි මේ පූජාව කළ යුත්තේ. නමුත් ගොඩක් දෙනා හිතනවා අර වාක්‍ය කිව්වොත් තමයි සංඝ සතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඉමම් බික්කම් බික්කු සංගස්ස දේම කියලා වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වාක්‍ය කියවන්නේ හාමුදුරුවෝ නිසා ඒක හාමුදුරුවෝ කරන්න ඕන වැඩක් කියලා හිතාගෙන ඉන්නවා. ඊළඟට සංඝ කියන වචනය පාවිච්චි වෙන නිසා ඒකට හතර නමක් ඉන්න ඕන කියලා හිතනවා. අන්න ඒ වගේ මේ වචනත් එක්කලා තියෙන පටලැවිලි ගොඩක් තියෙන්නේ. ඒ වාක්‍ය මොකක්වත් නැති වුණත් ඒ අදහස හරියට ඇති වුණොත් ඒ ඒ පූජාව මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කළා වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අතීත කාලේ ඔය ගල්ලෙන් වල අර කටාරම් කොටලා ඒ කියන්නේ වතුර ඇතුළට ගලාගෙන යන එක වළක්වන්නට ඒ කාණුවක් සකස් කරලා ඊට පස්සේ ඊට යටින් සමහර වෙලාවට අක්ෂර කොටලා තියෙනවා අගත අනගත චතුදිස සගස දිනේ ආවාවුද නොආවාවුද සිව් දිගින් වඩින සංඝයා වෙත පූජා කරන ලදී එතකොට දැන් මේ මේ අක්ෂර ටික කොටනකොටම එතන කවුරුවත් හාමුදුරනමක් හිටියත් නොහිටියත් මේක මහා සංඝරත්නයට ගුණධම් වඩන්නයි සුවසේ බණ භාවනා කරන්නයි මේක සකස් කරන්න කියන අදහස ඇති වෙනකොටම ඒක සංඝසතු වෙලා ඉවරයි. ඒ දායකයාගේ චේතනාවත් එක්ක. එතකොට අර අක්ෂර ටික ගහන්නේ තනිත් අයට දැන ගැනීම සඳහා. එහෙම නැත්නම් ඒක අවශ්‍යත් නැහැ. ඒ නිසා වාක්‍යයකින් වචනකින් එහෙම නැත්නම් ඒක සටහන් කිරීමක් තුළින් ප්‍රකාශ කිරීමක් තුළින් නෙමෙයි දානයක් සංගික වෙන්නේ මහා සංඝරත්නයේ ගුණ සිහි කරගෙන උන්වහන්සේලා වෙනුවෙන් අපි මේ පූජාව කරනවා කියන මේ වැටහීමත් එක්කයි. එහෙමයි. එතකොට ඒ සම්බන්ධව අපේ මහානායක හාමුදුරුව පැහැදිලි කරනවා ධර්ම විශ්චය 23 වෙනි ප්‍රශ්නයේදී දානයක් සංඝික කිරීමට යටත් පිරිසෙන් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා සතර නමක් සිටිය යුතු යන හැඟීම ඇතමුන්ට ඇත්තේය. එය සංඝික කිරීම යන්නේ තේරුම නොදැනීම නිසා ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමකි. සංඝික කිරීම භික්ෂූන්ට අයිති වැඩක් නොවේ. දායකයාගේ දානයක් සංඝික කිරීම දායකයාගේ වැඩකි. ආහාරපානාදී යම්කිසි වස්තුවක් සංඝික කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණකි. අනෙකෙකුට එය නොකළ හැකිය. දාන සංඝික කිරීමේදී ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම යන වගන්තිය භික්ෂුවක් විසින් කියවන්නේ සංඝික කිරීමේදී කිය යුතුයේ වැකිය දායකයන් කියන්නට නොදන්නා නිසාය. සංඝික වන්නේ භික්ෂුව විසින් මේ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් මේ වස්තුව සංඝයා හට පූජා කරන නිසාය. සංඝික යන වචනේ තේරුම සංඝයා අයත් දෙය යනුයි. සංඝයාට අයිති දෙය සංඝිකයයි කියනු ලැබේ. යම් කිසිවෙකු විසින් තමාට අයිති වස්තුවක් ඒ වස්තුවේහි තමාට ඇති අයිතිය අතහැර එහි අයිතිය සංඝයාට පිරිනමනවා නම් එයට සංඝික කිරීමයයි කියනු ලැබේ. සංඝික කරන තැනැත්තා විසින් සංඝයා හැඳින එය කළ යුතුය. විනය කර්ම කිරීමේදී සතර නමක් වූ හෝ සතර නමකට වැඩි උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා වශයෙන් සලකනු ලැබේ. වස්තුවක් සංඝික කිරීමේදී සැලකිය යුත්තේ සංඝ රත්නයයි. සංඝ රත්නයයි කියනුවේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ සමග වැඩහුන් සරියුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලාගේ පටන් අද දක්වා යම් පමණ කුල පුත්‍රයන් මේ ශාසනයෙහි පැවිද්ද ලැබුවා නම් ඒ සෑම දිනා වහන්සේය සාමණේරයෝද සංඝ රත්නයට ඇතුළත්ය සංගික වස්තුවක් බෙදීමේදී සාමණේරයන්ටත් කොටසක් දිය යුතු බව විනයෙහි නියම කර ඇත්තේ ඇත්තේ ඒ නිසායි සාමණේරයන් සංඝරත්නයට ඇතුළු නොවන්නේ නම් තථාගතයන් වහන්සේ ඔවුන්ට කොටස දීමට නියම නොකරන්නාහ ඊළඟට මහානායකහට පැහැදිලි කරනවා යම්කිසි වස්තුවක් සංගික කිරීමේදී ඒ වස්තුව රැස්ව ඉන්නා සංඝයාට දෙමිය කියා හෝ අසවල් විහාරයේ සංඝයාට දෙමිය කියා හෝ අසවල් ගමේ අසවල් පළාතේ සංඝයාට දෙමිය කියා හෝ සංඝයා පරිච්ඡේද කොටද සංගික කළ හැකිය. උසස් සංගිකය වන්නේ එසේ පිරිසිඳීමක් නොකොට ලෝකෙහි ඇතිතාක් සංඝයාට හිමිවන ලෙස දෙන අපරිච්ඡින්නක සංගිකය. බොහෝ අනුසස් ඇති බව කියන්නේ අපරිච්ඡින්නක මහා සංඝරත්නයට දීබෙන්නේ. අපරිච්ඡින්නක මහා සංඝරත්නයට දෙන දාණය සරියුත් මුගලන් ආදී ආර්ය සංඝයා සහිත ලෝකේ ඇතිතාක් සංඝයාට පැමිණෙන බැවින් එය මහත් කුසලයක් වන්නේ. එතකොට දැන් සංඝික දානය පිළිබඳව මෙතන තවත් වැදගත් කාරණයක් කියවෙනවා. අපිට සංඝයාට දෙනවා කියන එක සමස්ත සංඝයාට දෙන්නත් පුළුවන්. ඒ සමස්ත සංඝයාගෙන් කොටසකට දෙන්නත් පුළුවන්. අපි මේ ගමේ වැඩ ඉන්න හාමුදුරුන්ටයි මේ ආවාසය හදලා පූජා කරන්නේ. එතකොට එහෙම පූජා කළොත් ඒක සමස්ත සංඝයාට නෙමෙයි. ඒ ගමේ වැඩ ඉන්න හාමුදුරන්ට පමණයි. එමෙන්නත් අපි මේ නිකායේ හාමුදුරන්ට විතරයි මේ සංඝවාසය හදලා පූජා එතකොට සමස්ත සංඝයාට නෙමෙයි ඒ නිකායේ හාමුදුරුවෝ. එහෙම නැත්නම් මේ පාර්ශ්වයේ හාමුදුරන්ට විතරයි. ඒ විදිහට මේ පන්සලේ වැඩ ඉන්න හාමුදුරන්ට විතරයි අපි මේ ටික පූජා කරන්නේ. අන්න ඒ විදිහට ඕනනම් පරිච්ඡේද වශයෙන් පරිච්ඡේද කියන්නේ වෙන් කරලා කොටස් කරලා සංගීක කරලා පූජා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපරිච්ඡින්නක කියන්නේ කොටස් කරන්නේ නැතුව සමස්ත සංඝයා අරමුණු කොටගෙන පූජා කරනවා. එතකොට එහෙම පූජා කිරීමේදී එතන එක නමක්ද දෙනමක්ද දහ නමක්ද සියක් නමක්ද ඒක වැදගත් වෙන්නේ කිසිම හාමුදුරු නමක් නැතුව වුණත් දානයක් සංගීක කරලා පූජා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ භික්ෂුන් වහන්සේලා පෙනී සිටීම වැදගත් වෙන්නේ නැහැ. දායකයාගේ චේතනාවයි වැදගත්. එහෙමයි. දැන් මේක උදාහරණයක් හැටියට ගත්තොත් මේ සංගීක කරලා දෙනවා කියන එකේ තේරුම දැන් ඔන්න අපි හිතමු අරවින්ද මහත්මයා දැන් ලංකාව නියෝජනය කරමින් පිටරට සමුළුවකට යම්කිසි කෙනෙක් සහභාගී වෙනවා. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ වෙනත් සාමාන්‍ය නිලධාරියෙක් හෝ සම්බන්ධ වෙනවා. එතකොට සම්බන්ධ වෙන්නේ කවුරු වුණත් ඒතනත්තා නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලංකාව. එහෙමයි. එතකොට දැන් ඒ පුද්ගලයාට ඒ රටේදී යම්කිසි ප්‍රසාද දීමනා ප්‍රසාදයක් ලැබෙනවා නම් ඒ ප්‍රසාදය සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වපු ප්‍රසාදයක් හැටියටයි පිළිගන්නේ. එහෙමයි. ඒතනත්තාට ඒ රටේදී යම්කිසි නිග්‍රහයක් කළොත් සමස්ත ශ්‍රී ලංකාවට කරන ලද නිග්‍රහයක් හැටියටයි සැලකන්නේ. එතකොට ගිය යන පුද්ගලයා එයාගේ නම මොකද්ද? එයා මොන ආයතනයේද? එයා දරන නිලය මොකද්ද? ඒවා එතනදි වැදගත් වෙන්නේ නැහැ. සමහරට සාමාන්‍ය කෙනෙක් වෙන්නට පුළුවන් ලංකාවෙන් යන්න. එහෙමයි. ඒතකොට ඒ සාමාන්‍ය කෙනා ගියා වුණත් එතන නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. එතකොට අන්න එතකොට එක පුද්ගලයෙකුට කරන සංග්‍රහය හෝ නිග්‍රහය සමස්ත රටකට කරපු සංග්‍රහයක් හෝ නිග්‍රහයක් බවට පත් වෙන කුමක් නිසාද ඒ සමස්ත රට නියෝජනය කරන කෙනෙක් නිසා. එහෙමයි. එතකොට මේ සංගික කරලා දෙනවා කියන්නේ අන්න ඒ වගේ සමස්ත සංඝයා නියෝජනය කරන එක්කෙනෙක් හරි දෙනමක් හරි කිහිප නමක් හරි අපි වැඩමව ගන්න. වැඩමව ගන්න බැරි නම් ඉන්න තැනකට අපි යනවා. ගිහිල්ලා උන්වහන්සේලා වෙනුවෙන් අපි මේ පූජාව කරනවා. එතකොට අපි යම්කිසි නිග්‍රහයක් කරනවා නම් ඒ සමස්ත සංඝයාට ඒක බරපතල කාරණයක්. සමස්ත සංඝයා අරමුණු කරගෙන යම්කිසි පූජාවක් කරනවා නම් ඒක තරම්ම මහත්ඵලයි. මොකද අර එක්කෙනෙක් දෙන්නෙක් එතන හිටියට එහෙම නැත්නම් එක්කෙනෙක්වත් එතන නොහිටියා වුණත් අපි මේ සංග්‍රහය හෝ නිග්‍රහය කරන්නේ අර සමස්තය අරමුණු කරගෙන නිසා. ඉතින් දැන් නිග්‍රහයක් කරනකොට අපේ මනස වඩාම ඉලක්කගත වෙනවා. හැබැයි සංග්‍රහයක් කරනකොට සමහරලාට ඒ ඉලක්කගත වීම ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මහා සංඝරත්නයට බනිනකොට දොස් කියනකොට ඒක හරියටම කරනවා මිනිස්සු. හැබැයි දානයක් දෙනකොට ඒ සංඝරත්නය කියන එක හරියට සිහි කරගන්නේ නැහැ සමහර කෙනෙක්. එහෙමයි. ඒ නිසා අපි සංඝසතු දානයක් දෙනකොට වැදගත් වෙනවා ඒ සමස්ත සංඝයා අරමුණු කර ගැනීම. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අතීත කාලේ වැඩ හිටි භික්ෂූන් වහන්සේලාට මහජනතාව උන්වහන්සේලාගේ සිව්පස පහසුකම් ටික සකසපු නිසා තමයි උන්වහන්සේලාට පුළුවන් උනේ සුවසේ ගුණධම් වඩමින් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා තනමින් මේ ශාසනය ඉදිරියට පවත්වන්න. එහෙම. එතකොට ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් තමයි අද මේ සම්බුද්ධ ශාසනය රැකිලා තියෙන්නේ. අද මේ හාමුදුරු ටික රැක බලාගෙන උන්වහන්සේලාට ගුණධම් වඩන්න ශාසනය පවත්වන්න උදව් කළොත් තමයි අනාගතයට මේ ශාසනය රැකෙන්නේ. ඒ නිසා මුළු ලෝකෙම ඉන්න හාමුදුරුවෝ ඔක්කොම රකින්න අපිට බැරි වුණා උනත් අපිට සම්බන්ධ අපි දන්න එක හාමුදුරු නමක් හරි ජීවත් කරන්න උන්වහන්සේට සුවසේ ගුණධම් වඩන්න උන්වහන්සේට හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන වැඩෙන්නට අපිට උදව් කරන්න පුළුවන් ඒක මම මේ හාමුදුරුවන්ට උදව් කරනවා අපි හිතමු මම සුදස්සි හාමුදුරුවන්ටයි මේ උදව් කරන්න කියන පෞද්ගලිකාර්ථයෙන් කරන්නත් පුළුවන් වුණා කෙනෙකුට මේ හාමුදුරුව හොඳින් දැන ඉගෙන ගන්න දැන උගත්කම් ඇති කරගෙන හැකියාවන් ඇති කරගෙන ಗುಣධහමින් වැඩුණොත් උන්වහන්සේ හොඳ සමාජ හැකියාවන් අවදි කරගත්තොත් උන්වහන්සේ නිසා මේ සසුන රැකෙනවා කියන අර්ථයෙන් යම් කිසි කෙනෙක් එක හාමුදුරුවමකට සංග්‍රහ කරනවා නම් ඒක හුදෙක් පෞද්ගලික සංග්‍රහයක් නෙමෙයි. ඒක සමස්ත ශාසනය වෙනුවෙන් කරන සමස්ත සංඝ සමූහය වෙනුවෙන් කරන පරිත්‍යාගයක් වෙනවා. එහෙමයි. යන්නේ මේ විදිහට සංඝ සතු දාණය කියලා කියන්නේ හාමුදුරුවන්ගේ සංඛ්‍යාත්මකව ඇති වෙන කාරණයක් නෙමෙයි දායකයාගේ චේතනාව මත තමයි දාණය සංගසතු වෙනවද නැද්ද කියලා තීරණය. එහෙමයි. අවසර අපේ ස්වාමිනාස දැන් මේ සමාජයේ මතයක් තියෙනවා සංඝ කියපුවාම ඒක මේ භික්ෂු සංඝයා විතරක් නෙවෙයි කියලා. දැන් අපිට හම්බ වෙනවනේ අපේ ස්වාමිනාස දේව සංඝ, බ්‍රහ්ම සංඝ, එතකොට ආර්ය සංඝ, භික්ෂු සංඝ මේ ආදී විවිධ විදිහට මේ සංඝ කියන වචනේ වර නැගෙනවා අපේ ස්වාමිනාස. එතකොට කෙනෙකුට එන ගැටලුකාරී තත්වයක් කොහොමද අපේ සාමින්නහස මේ සාංගික දානය කියවා මේ සියලු දේම අයිති වෙනවා වගේ එකක් එනකොට සංඝ කියන වචනය සමූහය කියන අර්ථයේ යෙදෙන පොදු වචනය. එහෙමයි. එතකොට මේ සමූහය කවර සමූහයක්ද කියන එක යෙදিলা තියෙන තැන අනුව තමයි තීරණය. එහෙමයි. ඒතර බික්කු සංඝ කියලා කියන තැන පැවිද්ද ලබාපු පිරිස. එතකොට එතන රහතන් වහන්සේලා අනාගාමී සකෘදාගාමී සෝවාන් ප්‍රතජන ඒ සියලුම දෙනා හැබැයි චීවර දරාගත්තු මේ සංඝ සංස්ථාවට ඇතුළත් වෙච්ච පිරිස පමණයි. එහෙමයි. ඒතකොට ඒ අය තමයි බික්කු සංඝ කියන්නේ. එහෙමයි. අරිය සංඝ කියලා කිව්වොත් ගිහිද පැවිදිද දිව්‍යද මනුස්සද කතාවක් නෑ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල වලට පැමිණිච්ච පිරිස තමයි අරිය සංඝ කියලා. එතකොට ප්‍රතඥා ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. එහෙම. ගිහි වුණත් පැවිදි වුණත් ප්‍රතඥා පිරිස අදාළ නැහැ. ඊළඟට ශාවක සංඝ කියලා කිව්වන් පස්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම එතනට ඇතුළත් වෙනවා. ඊළඟට ආර්ය අනාර්ය සියලු දෙනා එතනට ඇතුළත් වෙනවා. ශ්‍රාවක සංඝ. එහෙම. එතකොට ඔය විදිහට එක් එක් තැන සංඝ කියන වචනය ඒ ඊට මුලින් යෙදෙන වචනයට අනුකූලව තමයි විග්‍රහ කරන්නේ. එහෙමයි. ඉතින් බික්කු සංඝ කියන තැන මේ භික්ෂුන් වහන්සේලා පිරිස තමයි අන්තර්ගත වෙන්නේ, ඇතුළත් වෙන්නේ. හැබැයි එතනදී ආර්යද අනාර්යද කියන කතාවක් නැහැ. ඉතින් එතකොට අපි මහා සංඝරත්නයට දන් දෙනවා කියන තැනදී මහා සංඝ කියලා හඳුන්වන්නේ මේ භික්ෂු සංඝයා. එහෙමයි. එහෙමයි. එතකොට මහා සංඝරත්නයට දන් දෙනවා කියන එකෙන් හැම විටම එතන තමයි අර්ථකථනය. එහෙමයි. එතකොට අපිට ඕන නම් ආර්ය සංඝයා වෙනුවෙන් දෙන්නත් පුළුවන්. ඉතින් ආර්ය සංඝයා වෙනුවෙන් දුන්නොත් ඒක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි ඒක ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ දිව්‍ය මනුස්ස සියලුම දෙනාට. ඉතින් ඒක අපිට තීරණය කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. එහෙමයි. එහෙමයි. ඒක අපිට විශේෂ වෙන විනිශ්චය කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ ආර්ය ස්වභාවය. ආර්ය ස්වභාවය. එහෙමයි. ඊළඟට දැන් එහෙම දුන්නන් පස්සේ අපිට ඒක පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා නිගමනය කරන්නත් බෑ. එහෙමයි. අනිත් එක තමයි දැන් සංඝික දානයක් දෙනකොට ඒක ආර්ය සංඝයා කියන කතාවක් නැතුව බික්ඛු සංඝ කියලා දක්වන්න තවත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් ආර්ය සංඝ කියලා ගත්තාම දෙවියොත් අයිති වෙනවා. මිනිස්සුත් ගිහි අයත් අයිති වෙනවා. එතකොට ආර්ය වුණත් ගිහි පුද්ගලයා තමන් හරි හම්බ කරගෙන ජීවත් වෙන ක්‍රමයක් ඔහුට තියෙනවා. එහෙමයි. ආර්ය වුණත් දෙවියන්ට තමන්ගේ කුසල බලයෙන් ඒ දිව්‍ය විමාන දිව්‍ය භෝජන පහළ වෙන ක්‍රමයක් තියෙනවා. එහෙමයි. හැබැයි භික්ෂුව කියන්නේ ආර්ය වුණත් අනාර්ය වුණත් පැවිද්දා අනුන්ගෙන් යැපෙන කෙනා. ඒ නිසයි අනුන් විසින් දන්පන් පූජා කරන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා පූජාවක් හැටියට කරනකොට අරිය සංඝ කියන තැනට වඩා භික්ඛු සංඝ කියන තැන ඉලක්ක කරන්නේ භික්ෂුව කියන්නේ අනුන්ගෙන් යැපෙන කෙනා. එහෙම. එතකොට අනුන්ගෙන් යැපෙන භික්ෂූන් වහන්සේ පෝෂණය කළොත් තමයි උන්වහන්සේට ගුණධම් වඩ아가න ශාසනය පවත්වන්න පුළුවන්. ඒ නිසායි අපිට දන් දීමක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් පූජාවක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැති තැනකදී දැන් ගිහියෙක් හැටියට ඉඳගෙන සෝවාන් වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමාට ආය කවුරුවත් දන් දෙන්න ඕන උනේ නැහනේ. එතකොට එතුමා සෝවාන් වෙලා හිටියා ආර්ය සංඝ ගණයට ඇතුළත් වෙලා හිටියා. හැබැයි කාගේවත් උපකාර ඕනේ නැහැ. තමන්ගේ ව්‍යාපාර තුලින් තමන් ජීවත් වුණා. එහෙමයි. අනුන්ටත් උදව් කළා. එහෙමයි. ඊළඟට විසාකාව ආර්ය සංඝ. සෝවන් වෙච්ච කෙනා. ඒතකොට විසාකාවට කාගේවත් දාන්නේ බලාගෙන හිටියේ නැනේ. විසාකාව තමන් සතු දෙයින් හැමදාම 500ක් භික්ෂුන් වහන්සේලාට දන් දුන්නේ. එහෙමයි. ඒ නිසා අපි දානයක් පූජා කරනකොට ඒක සමස්ත සංඝයා කියලා ගත්තාම ආර්ය සංඝ කියලා එහෙම පටලවා ගැනීමක් අපි නොකල යුතුයි. මොකද අපිට එහෙම යම් ආහාර පාන වස්ත්‍ර ආදී පරිත්‍යාග කළ යුත්තේ Taman විසින් හරි හම්බ නොකරන අනුන්ගෙන් යැපෙන පිරිසකට. ඉතින් එහෙම පිරිසක් හැටියට දැක්වෙන්නේ බික්කු සංඝ. එහෙමයි. බුද්ධ ප්‍රමුඛ භික්ෂු මහා සංඝ රත්නයේ කියපුවාම අපේ ස්වාමීන් වහන්සේ. මහා සංඝ කියන තැන බොහෝ විට හඳුන්වන්නේ මේ කියන භික්ෂු සංඝ. එහෙමයි. එතකොට ආර්ය අනාර්ය දෙකම කොටස එකට එකතු වෙනවා. ආර්ය වෙන්නත් පුළුවන් අනාර්ය වෙන්නත් පුළුවන් හැබැයි භික්ෂු. එහෙමයි. ඔව්. එහෙමයි. අපි අරිය සංඝ කිව්වොත් එතන භික්ෂු කතාවක් නැහැ. ඵලලාභී උතුමයි. එහෙමයි. එතකොට එතන දිව්‍ය මනුස්ස ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියල්ලම ඒකට අන්තර්ගතයි. පොතජන සත්වයින් හැරෙන්නේ. එහෙමයි. නමුත් මේ දන් දීමේදී අපි මූලික කරගන්නේ භික්ෂු සංඝයා වෙන්නේ ඇයිද? දැන් දැන් මේක මෙහෙම කියනකොට ඔය निराගමික කණ්ඩායම් හිතන්න පුළුවන් ආ තමන්ගේ යැපීම සඳහා ඒක ඒ විදිහට අර්ථකථනය කරනවා කියලා. එහෙම එකක් නෙමෙයි. භික්ෂුව කියන්නේම තමන් හරි හම්බ කරන්නේ නැතුව අනුන්ගේ යැපෙන කෙනෙක්. පරපටිබද්දා. අනුන් සමගයි ඒ ජීවිතේ බැඳිලා තියෙන්නේ. ඒතර අනුන් විසින් පෝෂණය කළේ නැතිනම් ඒ භික්ෂුවට යැපෙන්න ක්‍රමයක් නැහැ. ඉතින් වර්තමානයේ යම් යම් ව්‍යාපාර කරන හාමුදුරු ඉන්නට පුළුවන්. එතකොට රැකී රක්ෂා කරන හාමුදුරු ඉන්න පුළුවන්. ඒක ඉතින් භික්ෂුචර්යාව කියන එකට අමතරව බද්ධ වෙච්ච වර්තමාන කාරණයක්. එහෙමයි. එතකොට අපේ භික්ෂුවගේ සැබෑ මූලික භූමිකාව ගත්තන් පස්සේ උන්වහන්සේගේ ජීවිතේ පරපටිබද්ධයි. එහෙමයි. ඉතින් ඒ නිසායි උන්වහන්සේට දන් දීම අවශ්‍ය වෙන්නේ. ඉතින් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඒ විදිහට තමන් වෙනත් රැකියාවක් කරලා ඒකෙන් යමක් උපයාගෙන ජීවත් වෙනවා නම් ඉතින් උන්වහන්සේට අනුන්ගේ දාණය ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ අපි මූලික වශයෙන් කතා කරන්නේ අර කියන අනුන්ගෙන් යැපෙන ඒ භික්ෂු පිරිස සම්බන්ධයෙන්. එහෙමයි. එහෙමයි. වටිනා දහම් සාකච්ඡාවක් අතරතුර වුවත් ප්‍රධාන පාලක මැදිරියට අපිට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඉක්මනින් අපි ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධව නැවත ඔබගේ ආලින්දයට පැමිණෙන්න. අපි නැවතත් සුපුරුදු පරිදි අපගේ වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත් පැහැදිලිවම දේශනා කරමින් අනුශාසනා කරමින් සිටින්නේ මේ සාංගික දානය සම්බන්ධව. අවසර අපේ ස්වාමීන් වහන්සේ මේ මහානායක ස්වාමීන් වහන්සේගේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා දායකයෙකු විසින් සාංගික කිරීමෙන් ලොව ඇතිතාක් සියලුම භික්ෂූන්ට අයත්ව ඇති දාන වස්තුව භික්ෂූන් වහන්සේලා ටික දෙනෙකු විසින් ගැනීම වරදක් නොවන්නේද? එසේ ගැනීම අදින්නා දානයක් නොවන්නේද කියන කාරණාව පිළිබඳව. ඒ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ අපි විවරණ ඔබ හස්කින් බලාපොරොත්තු. ඒකෙදී මහානායක හාමුදුරුවෝම මේ ප්‍රශ්නය මේ විදිහට විසඳනවා. සංඝ සතු කොට පෙදූ වස්තුවක් සියලුම භික්ෂූන්ට අයිති වුවත් සංඝලාභයක් බෙදා ගැනීමට ලෝකයේ ඇති සියලුම භික්ෂූන් එතැනට රැස් කිරීම කවර ආකාරයකින්වත් කළ නොහෙන වැඩකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් අනුජානාමි භික්කවේ සම්මුඛී භූතේන සංඝේන භාජේතුම් යයි සංඝලාභය ඇති තැනට රැස් වූ සංඝයා විසින් එය බෙදා ගන්නා ලෙස අනුදැන වදාරා තිබේ. සංඝලාභය ඒ ඒ තැනට රැස් වූ සංඝයා විසින් බෙදා ගැනීමේ ක්‍රමය ඉතා සාධාරණ ක්‍රමයකි. එසේ බෙදා ගන්නා භික්ෂූන්ට ශාසනයේ නීතිය එය බැවින් වරදක් සිදු නොවේ. මේ සියලුම භික්ෂූන් පිළිගන්නා බැවින් සම්මුඛ වූ සංඝයා විසින් බෙදා ගැනීම අදින්නාදානයක් නොවේ. එතකොට දැන් අදින්නාදානයක් වෙන්නේ නුදුන් දෙයක් ගත්තොත්නේ. දැන් සමස්ත සංඝයාට දුන්නහම එතනට රැස් වෙන සංඝයාටත් ඒක අයිතියි. එතකොට ලෝකේ ඉන්න හැමදෙනාම අපි හිතමු එංගලන්තේ ඇමරිකාවේ බුරුමේ තායිලන්තේ ඉන්න හාමුදුරු අපිට දැන් මෙහෙ දානයක් පූජා කළා කියලා ඒක බෙදන්න අර හින්දා මෙහෙට ගෙන්නන්න බෑනේ. එහෙමයි. ඉතින් ඒක ප්‍රායෝගික වැඩක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදාම මේ කාරණයට විසඳුමක් දක්වලා තියෙනවා. සම්මුඛී භූතේන සංඝේන. එතකොට එතනට එකතු වුණු සංඝයා විසින් ඒක සමසේ බෙදා හදාගෙන පරිභෝග කරන්නට. එහෙමයි. ඉතින් ඒක තමයි එහිදී අනුගමනය කළ යුතු ක්‍රමය සමස්ත සංඝයා වෙනුවෙන් පූජා කරනවා. පූජා කළාට එතනට රැස් වූ භික්ෂූන් වහන්සේලාට ඒක වෙන් කරගෙන පරිහරණය කරන්න සුදුසුයි. හැබැයි අර ගරු භාණ්ඩ හැටියට යමක් පූජා කළොත් ඒ කියන්නේ ඇඳ, කුට්ටු, මේස, එතකොට ලෝහ බඳුන් ආදී ඒ බඳු දේවල් පූජා කළොත් ඒවා එහෙම භික්ෂුන් වහන්සේලාට බෙදන්න පුළුවන් කමක් නැහැ විහාරස්ථානයේ පොදු පරිහරණය සඳහා. එතකොට ඒ ඒ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා ඇතිතා ඒ භාණ්ඩ සුරක්ෂිතව පවතිනතා සියලු දෙනාගේම පොදු පරිහරණය සඳහා ඒවා පවත්වනවා ඇරෙන්න ඒවා මේ හාමුදුරන්ට මේ හාමුදුරන්ට කියලා බෙදලා වෙන් කරන්න බෑ. එහෙමයි. ඉතින් එහෙම බෙදලා වෙන් කරන්න පුළුවන් අපි හිතමු පන්සල් අපි හිතමු ඒ ගමේ පන්සල් 10ක් තියෙනවා නම් ඒ පන්සල් 10ටම පාවිච්චි කරන්න වෙන වෙනම ඇඳන් අපිට දෙන්නට පුළුවන් එතකොට ඒක පන්සලෙන් පන්සලට පාවිච්චි කරන්න වෙන් කරලා දෙන්න පුළුවන්. එහෙමයි. එහෙම නැති අවස්ථාවක ඒ පන්සලේ සියලුම භික්ෂුන් වහන්සේලා විසින් පාවිච්චි කරන්න ඒක වෙනම පැවැත්විය යුතුයි. එතකොට දැන් අපිට ඇඳන් පූජාවක් ඇඳ ගරු භාණ්ඩයක් වුණාට ඒක ඕනනම් පුද්ගලිකව පූජා කරන්න පුළුවන්. එහෙමයි. මේ හාමුදුරන්ටයි මම මේක පූජා කරන්නේ. එතකොට ඒක සංඝික නෑ. හැබැයි අර සංඝ සතු කරලා පූජා කළොත් තමයි ඒ පිළිබඳව අර විනයානුකූලව පිළිපැදිය යුත්තේ. එහෙම එහෙම. අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ අතුරු ප්‍රශ්නයක් මම ඔබ වහන්සේ වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සංඝික වස්තුව පිළිබඳව දැන් මේ අද සමාජයේ කතා වෙනවා මේ දේවල් වලින් මේ නැතිබරි මිනිස්සුන්ට ලබා දෙන්න ඕනේ. මේ සංඝික දේ බෙදලා දෙන්න ඕනේ. මේක කොයිතරම් සුදුසුද එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් හුඟක් දෙනා ඒ වගේ ප්‍රකාශන කරන්න මේ සාසනික ප්‍රතිපදාව හරියට තේරුම් නොගෙන එතකොට සංඝයාට ලැබුණු දේ සංඝ සතුව පවතින තාක්කල් මහජනයාට ඒක පරිහරණය කරන්න කිසිදු අයිතියක් නැහැ. ඒක බරපතල වරදක්. හැබැයි ඒ සංඝික කරපු දේ භික්ෂූන් වහන්සේලා අතර බෙදා දුන්නොත් ඒ බෙදලා මට ලැබිච්ච කොටස ඊට පස්සේ මගේ පෞද්ගලික කොටස. සංඝයාට ලැබිච්ච දෙයින් කොටසක් මට ලැබුණොත් ඊට පස්සේ ඒක මට පෞද්ගලිකයි. ඊට පස්සේ මට පෞද්ගලික ලැබිච්ච දෙයින් මට ඕන නම් පුළුවන් මව්පියන්ට සංග්‍රහ කරන්න, දුගී මගී යාචකාදීන්ට උපකාර කරන්න, ඉගෙන ගන්නා කෙනෙකුට අනුග්‍රහ කරන්න. ඒ විදිහේ ගිහියෙකුට වුණත් මට ඒකෙන් සංග්‍රහයක් අනුග්‍රහයක් කරන්න පුළුවන් මට පෞද්ගලිකව ලැබිච්ච කොටස. එහෙමයි. හැබැයි සංඝ සතුව පවතින තාක්කල් ඒක මගේ කැමැත්තට අනුව වෙන කාගේවත් ඕනකමට අනුව මහජනයාට දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එහෙමයි. ඒ වගේ தත්වයක් තමයි විනය තුල පවතින. එහෙමයි අපේ ස්වාමීන් දැන් අපේ ස්වාමීන් මේ සාංගික දානයක් බෙදන්නේ කොහොමද? බෙදිය යුත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක් ගිහියෙකුට නැගුණොත්. ඔව්. ඒ සම්බන්ධව කොයි විදිහටද අපේ ස්වාමීන් වහන්සේ ධර්මානුකූල විග්‍රහයක් දෙන්නේ? ඔව් ඒ ඒ ප්‍රශ්නය සම්බන්ධවත් අපේ මහානායක හාමුදුරුව ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 25 වෙනි ප්‍රශ්නයේ හැටියට සාකච්ඡා කරනවා සංගික වස්තුව බෙදිය යුත්තේ කෙසේද මේ කාලයේ මේ රටේ මිනිස්සු ආහාර පානයන් හා තවත් පරිස්කාරත් සංඝයා ඉදිරියේ තබා සපරික්කාරං ඉමම් බික්කම් භික්ඛු සංඝස දේම කියා සංගික කොට දන් දෙති මේ ක්‍රමය පුරාණයේ පැවති ක්‍රමයක් නොවේ එබඳු දානයක් දුන් බවත් එබඳු දානයකදී පිළිපැදිය යුතු සැටිවත් කිසිම පොතක සඳහන් වී නැත. පුරාණ කාලයේ සංඝික දාන ක්‍රම දෙකකට දී තිබේ. බොහෝ භික්ෂූන්ට දන් දීමෙහි සමත් අය පරිච්ඡේදයක් නොකොට සියලු සංඝයාටම ආරාධනා කොට පැමිණිතාක් සියලු භික්ෂූන්ට දන් දෙති. එය මහා සංඝික දානය. භික්ෂූන් ඉදිරියේ ආහාර පාන තබා සංඝිකයක් නොකරනු ලැබේ. දැන් මෙතන මේ කියන්නේ අර අද කාලේ වගේ වාක්‍යයක් කියලා නෑ ඉස්සර කාලේ මහා සංඝරත්නයට දෙනවා කියන අදහස. ඒ චේතනාව. ඒ චේතනාවෙන් දෙනකොට ඒක සංඝයාට දීපු දීමනාවක් පූජාවක්. එහෙමයි. පැමිණෙන සියලුම භික්ෂූන්ට දන් දීමට නොසමත් අය පුද්ගල නියමයක් නැතිව මෙපමණ භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන්නේයි ආරාධනා කොට පැමිණි භික්ෂූන්ට දන් දෙති. එයත් එක් ක්‍රමයක සංඝික දානයකි. එසේ දීමෙහිදී දාණය සංඝික කිරීමක් නැත. ආහාර පානත් සංඝික වශයෙන් භික්ෂුන් වහන්සේලා දන් වළඳන භෝජනශාලා ආදී තැන්වලට ගෙන ගොස් දීමේ සිරිත පුරාණ කාලයේ තිබුණු බව පොතපතින් පෙනේ. පැරණියන් බොහෝ සෙයින් සංඝික වශයෙන් දුන් බව පෙනෙන්නේ සිවුරු සහ බෙහෙත් වර්ගයෝය. ඒ නිසා විනය පොත්වල දක්වා තිබෙන්නේ චීවරාදී සංඝික වස්තුන් බෙදා ගන්නා ක්‍රමයෝය. සංගික ආහාර පාන බෙදීමේ ක්‍රමයක් ඒවා අනුව කිය යුතුය. ආහාර පාන පරිස්කාරයන් පන්සලකට ගෙනවුත් සංඝ සතු කොට පිදුවහොත් ඒ ආරාමයේ තුල ඒ බෙදන වේලාවේදී ඉන්නා සියලුම භික්ෂූන්ට ඒවා සමානව බෙදිය යුතුය. ඇඳපොතු මේස, මැටි භාජන, තඹ පිත්තල භාජන ආදී ගරු භාණ්ඩ ඇතිනම් ඒවා නොබෙදිය යුතුය. ඒවා බෙදාගත්තේද ලැබූ පුද්ගලයන්ට හිමි නොවේ. ඒවා සෑම කල්හිම සංගිකය. සංගිකත්වයෙන් තිබියදීම ඒවා පරිස්සමින් පරිභෝග කළ යුතුය. ආහාර පාන සහ ලඝු පරිස්කාර බෙදාගෙන මිස සංගිකව තිබියදී පරිභෝග නොකළ යුතුය. දැන් මෙතනදී හොඳ කාරණයක් මතුවෙනවා අරවින්ද මහත්මයා. දැන් අපි අර ඔබතුමා ඉස්සරලා මතු කළේ ප්‍රශ්නයක් දැන් පන්සල් වල තියෙන දේවල් ගිහියන්ට දෙන්න ඕන මේ ආර්ථික අර්බුදයත් එක්කලා කියන්නේ. එතකොට අර ආහාර පාන ආදී වශයෙන් ඒ ඒ භික්ෂුන් වහන්සේලාට වෙන්වෙන්ව බෙදා දෙන දෙයක් ඒ භික්ෂුවට ලැබිච්ච කොටස ඕනනම් ගිහියෙකුට උනත් දුන්නේ නැහැ. හැබැයි යම් කිසි ගරු භාණ්ඩ හැටියට යම් සම්පතක් ඒ පන්සලේ තියෙනවනේ දැන් පහුගිය කාලේ කතා කළේ මොනවද දලදා මාලිගාවට මෙච්චර ලැබිලා තියෙනවා අනිත් පන්සල්වල මෙච්චර තියෙනවා ඒවා ගන්නට ඕන ගිහියන්ගේ පරිහරණයට කියලා. ඉතින් එහෙම ගන්නට පුළුවන් කමක් නැහැ ඒවා සංඝ සතු කොට පූජා කළා නම්. එහෙමයි. ඒවා හැම කල්හිම සංගිකයි. එහෙමයි. ඒතර භික්ෂුන් වහන්සේලා පවා ඒවා පාවිච්චි කළ යුත්තේ ඒ බොහොම පරිස්සමෙන්. එහෙමයි. ඒතර ගිහියෙකුට ඒවට අත ගහන්නට සුදුසුකමක් නැහැ. එහෙම කරනවා නම් ඒ තුලින් බොහෝ අකුසල් ජනිත වෙනවා. සංඝයා විසින් ආහාර පාන ආදී බෙදාගත් පසු තම තමන්ට ලැබුණු කොටස පුද්ගලික වේ. සංඝාරාමයකින් පිටත යම්කිසි ස්ථානයකදී ඉබඳු ලාභයක් සංඝයාට ලැබුණහොත් එතනට රැස් වූ සියලු භික්ෂූන්ට සමව ඒ වස්තු බෙදිය යුතුය. රැස්ව ඉන්නා සංඝයාට 12 ශ්‍රියනකින් මොබ භික්ෂුවක් ඇතොත් ඒ භික්ෂුවට කොටස දිය යුතුය. සංඝලාභයේ බෙදෙන තැන සිට 12 ශ්‍රියනෙන් 12 ශ්‍රියනට සතපොම් ගණනක් දිගට භික්ෂූන් සිටියත් සෑම දිනාටම කොටස දිය යුතුය. කොටස අයිති වීමට සංඝික කරන වේලාවේදී එහි සිටීම කාරණයක් නොවේ. සංඝික කරන වෙලාවේදී සිටි භික්ෂුවක් බෙදන වෙලාවේදී එහි නැතිනම් ඒ භික්ෂුවට කොටසක් හිමි නොවේ සංඝික කරන වෙලාවේ නොසිටිය නමුත් බෙදන වෙලාවේ එහි ඉන්නා සියලු භික්ෂුන් වහන්සේටම කොටස දිය යුතුය ගරු භාණ්ඩවේ නම් ඒවා නොබෙදා සංඝාරාම වලම තැබිය යුතුය එතකොට දැන් ඒක බෙදීමේදීත් අර සංගීක කරන වෙලාවේ නෙමෙයි ඒ බෙදා දෙන වෙලාවේ එතන ඉන්න භික්ෂුන් වහන්සේලා අතර තමයි බෙදන්නේ. ඊළඟට ඒ වෙලාවේ රියන් 12ක් ඇතුළත යම් භික්ෂුවක් ඉන්නවා නම් උන්වහන්සේටත් දෙන්න ඕනේ. එහෙම රියන් 12න් රියන් 12ට කොච්චර දුරට භික්ෂුන් වහන්සේලා හිටියත් උන්වහන්සේට ඒක දෙන්න ඕනේ. එහෙමයි. එතකොට සංගීක කරනකොට හිටපු භික්ෂුන් වහන්සේ නමක් ඒවා බෙදා දෙනකොට නොහිටියොත් උන්වහන්සේට ඒක හිමි වෙන්නේ නැහැ. හැබැයි සංගීක කරනකොට නොහිටියත් බෙදා දෙන වෙලාවේ හිටියොත් උන්වහන්සේට එහි කොටසක් දිය යුතුයි. මොකද පොදුවේ සමස්ත සංඝයාට පූජා කරලා තියෙන නිසා ඒක ඉන්න පිරිස අතරේ සමසේ බෙදා දීමයි විනයානුකූලව කළ යුතු දේ. එහෙමයි. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපේ සමහර ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වාසීව තනි තනියම වැඩ ඉන්නවා. ඒක විහාරික භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ යම් ගිහියෙක් සාංගික දානයක් එවන් ස්වාමීන් වහන්සේ නමකට පූජා කිරීමේදී ගිහියා සැලකිලිමත් විය යුතු ආකාරය කොහොමද? සාංගික දානයක් එතන සිදු කරන්න පුළුවන්ද? පැවිදි භික්ෂුන් වහන්සේ කොහොමද ඒක බාරගත යුත්තේ? මේ කාරණා දෙවිධයකටම විග්‍රහ කරන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් එක හාමුදුරනමක් ඉන්න තැනක සංඝිකව යමක් පූජා කරන්න දායකයට ඕන නම් පුළුවන්. එහෙමයි. මොකද සංඝික කරන්න හාමුදුරු සංඛ්‍යාව වැදගත් වෙන්නේ නැහැනේ. එහෙමයි. ඒ සම්බන්ධව මහානායක හාමුදුරුව මේ විදිහට පැහැදිලි කරනවා. එක භික්ෂුවක් ඉන්නා තැනකදී සංඝයාට දෙමිය කියා සිවුරු දුන්නොත් ඒ භික්ෂුව විසින් පිළිපැදිය යුතු අන්දම තථාගතයන් වහන්සේ විසින් මේ විදිහට වදාරලා තියෙනවා. මහණෙනි මෙහි භික්ෂු තෙමේ ඍතු කාලයේදී හුදකලාව වාසය කෙරේද? එහිදී මිනිස්යෝ සංඝයා හට දෙමිය කියා සිවුරු දෙද්ද මහණෙනි ඒ භික්ෂුව විසින් මේ සිවුරු මගේය කියා ඉටා ගන්නට අනුදනමියයි යනු එහි තේරුමයි. ඒ භික්ෂුව විසින් ඒ සිවුරු සංඝයා ඇති තැනකට ගෙන ගොස් සංඝයා සමග බෙදා ගන්නටද වටනීය. ගෙන යන අතරමඟදී තවත් භික්ෂූන් මුණ ගැසුණහොත් ඒ භික්ෂූන් සමග බෙදා ගන්නටද වටනේය. තවත් තැනකට ගෙන නොගොස් කැමැතිනම් ඒ භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ අනුදැන වදාළ පරිදිම මේ සිවුරු මගේය කියා ඉටා ගන්නටද වටනේය. අදිෂ්ඨාන කර ගැනීමෙන් පසු ඒවායි භික්ෂුවට අයිතිය. ඒවායේ සංගිකත්වයේ ඒන් කෙලවර වන්නේය. එසේ සිවුරු අදිෂ්ඨාන කරන්නා භික්ෂුවට වතක් ඇත්තේය. එය දැනගෙන අදිෂ්ඨාන කළ යුතුය. එතකොට එහෙම තනි වික්ෂුන් වහන්සේ නමකට එහෙම සංඝික කරලා පූජා කළොත් එතනදී පිළිපදින්න ඕන ක්‍රමය තමයි මේ කියන්නේ එක්කෝ තමන් තනියෙන් තමන්ට ඒවත් තමන්ට පරිහරණය කරන්න පුළුවන් නම් ප්‍රමාණ ඉක්මවා නැතිනම් අවශ්‍යතාවය තියෙනවා නම් තමන්ට ඒක අදිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් භික්ෂුන් වහන්සේලා ඉන්න තැනකට ගිහිල්ලා බෙදා දෙන්න එහෙම නැත්නම් අතරමඟදී වික්ෂුන් වහන්සේලා මුණ ගැහෙනවා උන්වහන්සේලාට බෙදලා දෙන්න පුළුවන්. අර Taman තනියෙන් පරිහරණය කරනවා නම් ඒක මෙන්න මේ විදිහයි කළ යුත්තේ කියලා ඒකට අදාළ වත දක්වලා තියෙනවා. අදිෂ්ඨාන කරන්නට සැරසෙන භික්ෂුව විසින් භික්ෂූන් රැස් කිරීමට ගසන ගන්ටා ආදී යමක් එහි ඇතනම් එයට ගසා ශබ්ද නැගිය යුතුය. සංඝයාට රැස්වීමට කාලය කියා ഘോഷා කළ යුතුය. එසේ කොට මද වේලාවක් බලා සිට අන් කිසි භික්ෂුවක් එහි නොපැමිණියේ නම් අන් කිසිවෙක් මෙහි නැත්තේ මෙහි නැත්තේ මේ සිවුරු මට පැමිණියේ කියා හිතාගත යුතුය. එතකොට දැන් උන්වහන්සේ මට මේ මහා සම්පතක් ලැබුණා කියලා තනියෙන් ඒක භුක්ති විඳින්න සුදුසු නැහැ. තවත් හාමුදුරුවරු එතනට පැමිණෙනවද කියලා අපේක්ෂා කරන්න ඕන. එහෙම ඒ අවට භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් වැඩම කරන්නට දැනුම් දීමක් කරන්න ඕන. එහෙම දැනුම් දීම් කරලා සංඥා කරලා කවුරුවත් වැඩම කළේ නැතිනම් උන්වහන්සේට කැමති විදිහට වදිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. ඉතින් එතනදී භික්ෂුවක් හැටියට තේරුම් ගන්නට ඕන තමන් නිකන් අනවශ්‍ය විදිහට බඩු භාණ්ඩ ආදී ගොඩ ගහගෙන ඒ සංඝ සතු කරලා ලැබෙන ඔක්කොම තමන්ට පුළුවන් වුණත් බැරි වුණත් තමන්ගේ කියලා අයිති කරගෙන පාවිච්චි කරනවද? එහෙම නැත්නම් අවශ්‍ය තැන්වලට බෙදා දෙනවද? ඉතින් ඒක ඒ භික්ෂුවගේ අල්පේච්ඡතාවයත් එක්ක තමයි තීරණය. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ සාංගික කරලා පූජා කරපු ආහාරයක් ගිහියන්ට පරිභෝග කරන්න සුදුසුද? එහෙම අනුභව කරොත් සහ පරිභෝග කරොත් මොනවද ඒ තුළ ඇති වෙන විපාක? ඇත්තටම යමක් සංගීක කලාට පස්සේ අරවින්ද මහත්මයා ඒක ගිහියාට පරිහරණය කරන්න කොහෙත්ම සුදුසු නැහැ. මොකද ඒක සංඝයාටයි අයිති. නමුත් දැන් අපි හිතමු ආහාර ආදිය පිළියෙල කරපු ආහාර නම් උයලා පිහලා සකස් කරපු ආහාර නම් පූජා කරන්නේ ඒ ආහාරය උදේ වරුවක පූජා කළොත් දහවල් ඉර හැරෙන තෙක් ඒවා සංඝයාට අයිති. එතකොට ඒ දවල් ඉර හැරෙන තෙක් ඒවට අත ගහන එක සුදුසු නැහැ. ඊට පස්සේ දවල් ඉර හැරුණාට පස්සේ ඒ ආහාර පාන ආදීන් යමක් භික්ෂුන් වහන්සේලාට පහවදාටත් පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කැවිලි පෙවිලි ආදී ඒවා පරිස්සම් කරලා තියලා පහවදාට භික්ෂුන් වහන්සේලාට පිළිගන්නන එක සුදුසුයි. එතකොට එහෙමත් නැතුව උයලා පිහලා දවල් ඉර හැරුණට පස්සේ නරක වෙලා අපත යන දේවල් තියෙනවා ඒ කොටස් දැන් සංඝයා මේවා පරිහරණය කරන්නේ කියන විශ්වාසයෙන් ඒවා ඉවත් කරන අදහසින් ඉවත් කරලා ගිහියාට පරිහරණය කළයි කියලා වරදක් නෑ. අපි අර බුද්ධ පූජාව ගැන කතා කරන්නේ. එහෙමයි. බුදුහාමුදුරන්ට පූජා කරපු දේ ඉවත් කරන සංඥාවෙන් ඒක ඉවත් කරලා ඒක තව කෙනෙක් අනුභව කළා කියලා වැරද්දක් නෙමෙයි. නමුත් අර ඒ විදිහෙන් කරන්න ගියාම බුද්ධ පූජාව ගැන සංඝ සතු දේ ගැන තියෙන අර ගෞරවයේ විශ්වාසයේ ගිලිහෙනවා. එහෙමයි. එතකොට සංඝයා සතු දේ බලහත්කාරයෙන් ගන්න උනත් දැන් ඔය ගොඩක් දෙනා කතා කරන විදිහට හාමුදුරුන්ට ලැබිලා තියෙන දේ ගන්න ඕන, පන්සල් වල තියෙන දේ, දලදා මාලිගාවට ලැබිලා තියෙන දේ ගන්න ඕන කියන ඒ විදිහේ මානසිකත්වයකට පහසුවෙන්ම එන්න පුළුවන්. ඇවිදින් බොහෝ අකුසල් කරගන්න පුළුවන්. ඒ මානසිකත්වය වර්ධනය වුණොත්. ඒක නිසා සංඝයාට පූජා කළ දේ සංඝයා පරිහරණය කරලා නිම වුණාට පස්සේ ඉතිරි වෙන ආහාර පාන ආදිය කාල වේලාව ඉක්ම ගියාට පස්සේ ගිහි ජනතාවට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතිනම් ස්වාමින් වහන්සේලා ඒ සංඝ සතුදේ තම තමන් බෙදා හදාගෙන තමන්ට අයිති වෙන කොටස ඒ හාමුදුරුවෝ විසින් කැමැත්තෙන් දෙනවා නම් ඒක දායකයට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි හිතමු යම් තැනක දානමාන ආදී සංගික කළා කියලා. ඒ සංගික් කළාම එතන කැවිලි පළතුරු ආදී තියෙනවා පහවදාටත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. නමුත් එතනට ඒ වැඩම කළ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශනයක් කරනවා නම් ඒවා පන්සලට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒවා දායක අත්ව විසින් පාවිච්චි කරන්න කියලා ඒ ස්වාමින් වහන්සේලා අනුමත කරාට පස්සේ අර දායක පිරිසට ඒවා අනුභව කිරීමෙන් වරදක් වෙන්නේ නැහැ. එහෙම. ඒ විදිහට භික්ෂුන් වහන්සේලාගේ අනුමැතියකින් තොරව ඒ වගේම සංඝසතු කරපු දේවල් ආහාර පාන උනත් ඒ નિયમિત කාලේ ඉක්ම යන්නට පෙර තමන්ට ඕන ඕන විදිහට හිතලා පරිහරණය කරන්න අයිතියක් නැහැ. අර ගරු භාණ්ඩ හැටියට සැලකෙන දේවල් භික්ෂූන් වහන්සේලාට පුළුවන්කමකුත් නැහැ. තමන්ට කැමති කැමති විදිහට ගිහියන්ට බෙදා දෙන්න. ගිහියන්ට පුළුවන් කමකුත් නැහැ. Tamanට ඕන ඕන විදිහට ඒවා පිළිබඳ අයිතිවාසිකම් කියන්න. එහෙමයි. ඉතින් එහෙම කරනවා නම් එතන බරපතල අදත්තාදානයක් සිද්ධ වෙනවා. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් ගිහියන් විසින් අපි සංඝ සතු කරලා යම් කිසි දෙයක් පූජා කරනවා. උත්සවාකාරයෙන් සංවිධානය කරලා. ඒ පූජාවන්ගෙන් පස්සේ ඒ පූජා කළ ද්‍රව්‍ය ගිහියන්ට කැපද අපේ ස්වාමීන් වහන්සේ ඒවා සුදුසු ලෙස කොයි විදිහටද පරිහරණය විය යුත්තේ කියන තීරණය ගැනීම. නෑ. එතරම්දී අපි සංඝයාට පූජා කළාට පස්සේ ඒවා සංඝයාගේ කැමැත්ත අනුව තමයි බෙදා බෙදීම සිද්ධ කළ යුත්තේ. එහෙමයි. දැන් උදාහරණයක් ඇටියට අපි දකිනවා වර්තමානයේ අටපිරිකර සිවුරු පිරිකර ආදී පූජා කළාට පස්සේ ඉමම් බික්කං සපරික්කාරං සාට්ඨ පරික්කාරං බික්කු සංඝස්ස දේම කියලා එහෙම පූජා කළාට පස්සේ අන්තිමට මගේ අටපිරිකර මගේ සිවුර කියලා ආය අරව අදිනව තමන්ගේ අතින් පිළිගන්නවා. එහෙමයි. එතකොට බික්කු සංඝස්ස දේම කියලා පූජා කළාට පස්සේ ඒවා සංඝයාට අයිති ආයේ දායකයට අයිතියක් නැහැ. එතකොට දායකයට කොහෙත්ම අයිතියක් නැහැ. ඒවා මගේ මගේ කියලා අදින්නටවත් Tamanට කැමති කැමති හාමුදුරන්ට බෙදන්නටවත් අයිතියක් නැහැ. හැබැයි එතන ඉන්න සංඝස්තවරයන් වහන්සේ හෝ එතන ඉන්න සංඝයා වහන්සේලා අර දායකයන්ට අනුමැතිය දෙනවා නම් මේවා සුදුසු විදිහට බෙදලා පූජා කරන්න කියලා එතනදී අර දායකයාට පුළුවන්කම තියෙනවා ඒවා බෙදා හදා දෙන්න. එහෙම නැතිනම් ඒ සංඝ සතු කරලා පූජා කරපු දේ බෙදා දීම සංඝයාට අයිති කාර්යය. අවසර අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට දන් දෙනකොට අද මේ සමාජයේ පවතින දෙයක් තමයි ස්වාමින් වහන්සේලාගේ ಗುಣ හොයලා දන් දෙනවා. අපි ඒ කැමැති ස්වභාවය බලලා දන් දෙනවා. මේ විදිහට අපේ ස්වාමීන් වහන්සේ වර්ගීකරණය කරමින් දන් දීම සහ පුද්ගල විභාගයක් තොරව දෙන දානය අතර වෙනසක් තියනවාද මහත්ඵල මහානිසංස වනවාද? ඇත්තටම පුද්ගල විභාගයකින් තොරව සමස්ත සංඝයා වෙනුවෙන් කියලා අපි යමක් දෙනවා නම් ඒක සුවිශේෂයි. ඒ මොකද එතනදී සරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයටමයි සියලු භික්ෂුන් වහන්සේලා ඊට ගැනෙනවා. එතකොට ඒ සියලු දෙනා වහන්සේලාගේ ಗುಣ අරමුණු කරමින් තමයි එතනදී ඒ පූජාව සිද්ධ කරන්නේ. ඒ වගේම සමස්ත සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා. ඉතින් අපි එක් භික්ෂුන් වහන්සේ නමක් අරමුණු කරගෙන පූජා කරනකොට ඒ හාමුදුරුව රහතන් වහන්සේ නමක් වුණත් රහතන් වහන්සේ කියන කෙනාන් ඉතින් අපිට සංඝයා අතර ඉහළින්ම ගන්න තියෙන්නේ. රහතන් වහන්සේ නමක් වුණත් ඒ එක් රහතන් වහන්සේ නම. එහෙමයි. හැබැයි මහා සංඝරත්නයට කියලා දෙනකොට සමස්ත රහතන් වහන්සේලා මේකට ගැනෙනවා. එහෙමයි. ඉතින් නමුත් ඒ වෑදී අර තමන්ගේ චිත්තප්‍රසාදය සංගසතු කරනවා කියලා පොදුවේ කරනකොටද තමන්ගේ චිත්තප්‍රසාදය වැඩි වෙන්නේ. පුද්ගලිකව දෙනකොටද වැඩි වෙන්නේ ඒවා ඉතින් පුද්ගල චේතනාව මත උස්පහත් වෙන්න පුළුවන්. සමස්තයක් වශයෙන් න්‍යායාත්මකව කතා කළොත් පුද්ගලිකව මොන විදිහෙන් දෙනවටත් වඩා සංගික කරලා දීම තමයි වඩා උසස් වෙන්නේ. හැබැයි පුද්ගලයාගේ චිත්ත ප්‍රසාදය ඇති වෙන චේතනාව, උහුට ඇති වෙන හැඟීම් අනුව සමහර වෙලාවට සංග සතු කරන තැනදී ඔහුට ඇති වෙන මානසික තත්ත්වයට වඩා ප්‍රසාදනීය ශක්තිමත් මනෝභාවයන් අර පුද්ගලිකව දීමේදී සමහරට ඇති වෙන්න පුළුවන් ඒ අනුව ඔහු කරගන්නා කුසලය සංසන්දනය කළොත් අර වෙලාවට වඩා මේ පුද්ගලිකව දෙන අවස්ථාවේ ඔහුට සිතුවිලි වශයෙන් ශක්තිමත් චේතනා ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒක දානේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඔහුගේ මානසික තත්වයේ තියෙන ප්‍රශ්නය. එහෙමයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපිට ඔය දේශනාවේ සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේට එක දිනක මේ ගෝතමී දේවිය විසින් චීවරයක් සකස් කරලා පෝදෙනවා. එතුමියටත් අපේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේක සංඝයාට. එහෙම අපේ ස්වාමීන් සංඝයාට දෙන්න කියලා පූජා කරන් අනුශාසනා කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන චේතනාව ඇතුව ඒක සකස් කරනකොටම ඇය ඒක බුද්ධ පූජාවක් හැටියට ඒ අදාළ චේතනා පහළ කරලා ඉවරයි. ඊට පස්සේ සංඝයාට දෙනකොට අනික් අතට සංඝයාට පූජා කිරීමේ චේතනාවකුත් නැවත ඇති වෙනවා. ඒක ඇයගේ පැත්තෙන් ඇයට ඒක මහත්ඵලදායකයි. අනිත් අතට දැන් ගෝතමිය කියන්නේ ඇය ඇයගේ ලොකු බැඳීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සමග. මොකද මමයි කිරි දීලා හැදුවේ වැඩුවේ කියලා. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේට ඕන වෙනවා එතනදී ඇත්තටම මේ තියෙන බන්ධනය කඩන්න. එහෙමයි. ඒතකොට දැන් අම්මා කෙනෙක් දරුවෙක් පැවිදි කළා වුණත් මේ මගේ පුතා කියන සංඥාවනේ තියෙන්නේ. එහෙමයි. ඉතින් එතකොට ඒක ඒක කැඩුවේ නැත්නම් ඇයට ඒක ලොකු හානියක්. දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ අනුව යන ශ්‍රාවකයෝ හැටියට අපිත් මේ මේ බුදුරජාණන් වහන්සේ කරපු දෙයින් ලොකු පාඩමක් අපි ඉගෙන ගන්න ඕන. අපේ මව්පියෝ සම්බන්ධව කටයුතු කරනකොට විශේෂයෙන් පැවිද්දෝ. එහෙම. දැන් ওই පහුගිය කාලවකවානුවල අපේ මෑණියන් අපේ මෑණියන් තවම ජීවත් වෙලා ඉන්නෝ. එතකොට එතුමියගේ උපන්දින වලදී සමහරට මට ආරාධනා කරනවා දානෙට වඩින්න කියලා ගෙදරට. ඉතින් එතකොට සමහර අවස්ථාවල මම කියන්නේ ඉතින් මට වැඩ කටයුතු වැඩි සංඝයාටනේ දන් දෙන්න ඇත්තේ. තමන්ගේ හාමුදුරුවොත් හාමුදුරුවෝ අනිත් හාමුදුරුවොත් හාමුදුරුවෝ. එහෙමයි. ඒතර තමන් මේ තමන්ගේ ලෙයින් මසින් හදලා සාසනයට පූජා කළා වගේ තමයි අනිත් අම්මලත් එහෙම පූජා කරලා තියෙන්නේ. තමන්ගේ හාමුදුරුවෝ ගුණධම් වඩනවා වගේ තමයි ඒ හාමුදුරුවොත් නිවන් දකින්න ගුණධම් වඩන. ඒ නිසා තමන්ගේ කියන බන්ධනයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. සංඝයාට දන් දෙන්න ඕන නම් ওই කිට්ටුව පන්සලේ හාමුදුරුවෝ වැඩමවල දාන ටික පූජා කරන්න. එහෙමයි. ඉතින් ඒ අවස්ථාවලදී අම්මට ඒක සමහර වෙලාවට හිතට එච්චර සතුටක් ඇති නොවෙන්න පුළුවන්. හැබැයි එතුමිය මං කියපු ඒ කාරණේ පිළිතලා එහෙම කරනවා. ඉතින් ඔහොම නැවත නැවත කරනකොට එතුමිය ඉගෙන ගත්තා, එතුමියගේ මනස සකස් කරගත්තා. ඒ මගේ හාමුදුරුව අපේ හාමුදුරුව කියලා එහෙම අපි බැඳෙන එක සුදුසු නැහැ. කවුරුත් හාමුදුරුව හාමුදුරුව කියලා එහෙම හිතන්න ඒ අනුක්‍රමෙන් පුරුදු වුණා. එහෙම. ඒ වගේම අපි නිතරම කියා දෙන දේ තමයි මගේ හාමුදුරුවෝ කියලා අපේ හාමුදුරුවෝ කියලා තමන්ගේ හාමුදුරුවන්ට විතරක් සලකලා වෙනත් හාමුදුරුවෝ නොසලකා හරිනවනම් ඒක තමන්ගේ කෙනෙක් පැවිදි කිරීමෙන් වෙච්ච ලොකු අලාභයක්. එහෙමයි. සමස්ත සංඝයා නොසලකා හැරීම. නිසා තමන්ගේ කෙනෙක් පැවිදි කිරීමෙන් ලාභයක් වෙන්නට නම් තමන්ගේ හාමුදුරුවෝ වගේම අනිත් හාමුදුරුවන්ටත් පැහැදීමෙන් සලකන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. ඒ හැඟීම ඇති කරගන්න ඕනේ. ඒ නිසා ඒ පොදුවේ සංඝයා කියලා දකිනකොටම චිත්ත ප්‍රසාදය ඇති කරගන්න මනස සකස් කරගන්න. ඉතින් එහෙම එහෙම උපදෙස් දෙනකොට තමයි ඒගොල්ලෝ ටිකෙන් ටික ඒවට සකස් වෙන්නේ. ඉතින් ඒවට අපි උපායශීලීව ක්‍රියා කරන්නත් ඕන. ඉතින් ඊළඟට ওই පහුගිය දවසකත් අපේ ජන්මදිනයක් වෙනුවෙන් බෝධි පූජාවක් තියෙනකොට මට මතකයි අපේ දායක පවුලක මහත්මේ අම්මට වාඩි වෙන්න කියලා මගේ ළඟින්ම ගෙනල්ලා පුටුවක් තිබ්බා. එතකොට අම්මට බිම වාඩි වෙන්න අපහසු නිසා පුටුව තියලා එතකොට දැන් ඊට පිටිපස්සෙන් බොහෝ දෙනා බිම වාඩි වෙලා ඉන්නේ. දැන් අම්මගේ පුටුව ගෙනාලා ඉස්සරහින්ම තිබ්බා. මම කිව්වා නෑ ඔතන තියන්න එපා. කවුරු හරි පුටුවේ වාඩි වෙනවා නම් පුටුවේ වාඩි වෙනා ඉන්න ඕන පිටිපස්සේ. එහෙම. නැත්නම් අර බිම වාඩිලා ඉන්න අය ආවරණය වෙනවා. එහෙමයි. එතකොට හැමෝම ඇවිත් තියෙන්නේ බුදුන් වඳින්නනේ. ඉතින් ඒ නිසා මගේ අම්මය වෙන අම්මලායි කියලා වෙනසක් නෙමෙයි මෙතන කාටත් බුදුන් වඳින්න හිත පහදවාගෙන ඉඳ තියෙනවා. ඒ නිසා බිම වාඩි වෙනා ඉස්සරහෙන් වාඩි වෙන පුටු තියලා වාඩි වෙනා පිටිපස්සෙන් වාඩි. එතකොට අර මහත්තයා කියනවා නෑ මේ අම්මා මම කිව්වා ඉතින් අපේ අම්මා තම්ම මේ ඉන්නේ තම්මලානේ. <laughs> ඒ නිසා ඔබ ගෙනින් පිටිපස්සෙන් තියන්න. එහෙමයි. ඉතින් එතකොට එතුමාත් ඒකට ටිකක් පසුබෑවා. හැබැයි මම පස්සේ එතුමාට කියලා දුන්නා මට ඕන කරන්නේ මගේ අම්මය කියලා නිකන් හිත සතුටු කරලා බන්ධනයක් ඇති කරලා තෘෂ්ණාවක් ඇති කරලා මැරෙන මොහොතේ ඇලීම බැඳීම මතු කරලා අම්මව අපායට යවන්න නෙමෙයි. එහෙමයි. මට ඕන කරලා තියෙන්නේ මේ මෑණියන් මේ දරුවා කියන තියෙන බන්ධනේ ඛණ්ඩණය කරලා මහා සංඝරත්නය කියන භික්ෂුවක් කියන පොදු පැහැදීම ඇති කරලා මේ යන මොහොතක හරේ ඒ ඇලීමෙන් බැඳීමෙන් තොරව ඇගේ සිත ඇයගේ සිත නිදහස් කරන්න. ඉතින් ඒ සඳහායි මෙහෙම කරන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිහට අපට ඒ ආදර්ශයන් ගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ කරපු ක්‍රියාවෙන්. එහෙමයි. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේට ගෝතමියට දෙවරක් කුසල් කරගන්නත් අවස්ථාවක් හදලා දෙනවා. හැබැයි ප්‍රජාපති ගෝතමිය කියන්නේ සසර දිගින් දිගට යන්න කුසල් අවශ්‍ය කෙනෙක් නෙවෙයිනේ. ඇයි ඒ භවයේ නිවන් දැකලා පිරිනුවම් පානවා කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. ඒ දන්න නිසා ඇයට මේ 아무ත්වෙන් තව සසරේ දිගට දිගට යන්න ලොකු කුසලයක් කරගන්න ඕන කියන එක පමණක් නෙවෙයි. ඉතින් එක පැත්තකින් බැලුවන් පස්සේ එතුමියට දෙපාරක් කුසල් කරගන්න අවස්ථාවක් හදලා දෙනවා. දැන් ආනන්ද හැඳුරෝ එතනදී විමසනවානේ ඇයි එහෙම කළේ නැත්තේ කියලා. එහෙමයි. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එතන පුද්ගලිකව දෙනවට වඩා සංඝයාට දෙන එක මහත් ඵලදායක. එහෙමයි. එතකොට ඒ නිසා වැඩි අනුග්‍රහයක් එතුමියට සිද්ධ කළා. එතකොට මේ වැඩි අනුග්‍රහයකුත් කරනවා. අනිත් පැත්තේ අර පුත්‍ර ස්නේහය, පුත්‍ර බන්ධනය බිඳින්නට උන්වහන්සේ උපක්‍රමශීලීව ක්‍රියාත්මක කරනවා. අර පෞද්ගලිකාර්ථයේ වෙනුවට පොදු අර්ථයකට ඇගේ මනස ගෙනියනවා. ඉතින් ඒක ඇයට කෙලස් නසන්න නිවන් දකින්න බන්ධන වලින් ලෙහෙන්න ඇයට ලොකු අවස්ථාවක් වෙනවා. එහෙමයි. දහම ඊටමත් මනරම්. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන වාග් විලාසය ඊටත් වඩා මනරම්. අපිට එකෙන් ඊටමත් වටිනා කාරණා උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. අදට අපි වෙනුවෙන් වෙන් වෙලා තියෙන කාලය වේලාව අවසන් වෙනවා. ඉතින් අදට අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා. නැවතත් අපි මේ වගේ මහරවත් දහම් සාකච්ඡාවකින් ඔබගේ නිවසට පැමිණීමේ බලාපොරොත්තු වෙමු. ඉතින් අද අප කෙරෙහි අනුකම්පාවෙන් සියස මැදිරි පරිශ්‍රයට වැඩම අවදාර අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පිං සිදු වෙනවා අපි පුණ්‍යානුමෝදනා කරනවා ඔබ වහන්සේට මේ රැස් කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තියේ සම්භාරයෙන් ඔබ වහන්සේ සිදු කරන ලබන ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා. ඒ වගේම සිය සමාධ්‍ය ජාලයේ සභාපතිතුමන් කාර්ය මණ්ඩලය මේ සියලු දෙනාටමත් අපි මේ පුණ්‍ය කටයුතු අනුමෝදන් කරනවා මේ ක්‍රියාත්මක කරන ශාසනික සමාජීය මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිද්ධ කරගෙන යන්නට එතුමන්ලාට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ඒ වගේම සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය කර්මයන් අපි අනුමෝදන් කරනවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත් හැකියාව ලැබේවා කියලා ලබන සතියේත් අපි ඔබගේ නිවසට එන්න බලාපොරොත්තු අද අපි ඔබගෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි